බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස ප්‍රශ්න කීපයක් යොමු කරලා තියෙනවා Zoom එකෙන් ධර්ම ශ්‍රවණයට අනතුරුව දැනගන්න ලැබුණු වේදනා සංඥා සංකාර විඥාන යන මේ චෛතසිකයන්ගෙන් ලැබෙන අකුසලයේ වෙනුවටද කුසලයේ වඩන්නේ කෙසේද සමානයි කියවන්න ධර්ම ශ්‍රවණයට අනතුරුව දැනගන්නට ලැබුණු වේදනා සංඥා සංඛාර විඥාන යන මේ චෛතසිකයන්ගෙන් ලැබෙන අකුසලයේ වෙනුවට කුසලයේ වඩන්නේ කෙසේද දැන් ධර්ම ශ්‍රවණයට අනතුරුව ලැබෙන වේදනා සංඥා සංඛාර යන විඤ්ඤා ඒ චෛතසිකයන්ගෙන් අකුසල් වැඩෙනවා නම් ඉතින් ඒතනත්තා එක්කෝ ධර්මයේ ශ්‍රවණය කරලා නැහැ. එහෙම නැත්නම් ඒ දහම් කරුණු පිළිබඳව මනසේ පටිගය හෝ තෘෂ්ණාව හෝ මානය හෝ උපාදානය හෝ මොකක් හරි පටලැවිල්ලක් ඇති කරගෙන තියෙනවා. මොකද දහම ඇසුවට පස්සේ ඒ ඇති වෙන වේදනා සංඥා සංඛාර විඥානයන් අකුසල් සහගත වෙනවා නම් එහෙම අකුසල් සහගත වෙන්න පුළුවන් වෙන්නේ අර විදිහේ පටලැවිල්ලක් නිසා. එක්කෝ ඒ දහම් කරුණු අහනකොට තමන් පිළිබඳව අභිමානයක් ඇති වෙන්නට පුළුවන්. මේ කරුණු මම දන්නවා. එතකොට මටත් වැටහෙනවා හොඳට. Um, අනිත් අයට වඩා මට මේක හොඳට තේරෙනවා මම මේ වෙනකොටත් ඔය ප්‍රගුණ කරලා තියෙනවා අනිත් අයට නම් ඒවා තේරෙන්නේ නැහැ ඔය විදිහට සෙය්‍යමානයක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ ධර්ම ශ්‍රවණේ පාදක කොටගෙන ඒ තනත්තාට uh, අකුසල් ජනිත වෙන්නට මගක් සැලසෙනවා. එහෙම නැත්නම් ඒ හාමුදුරුවන්ගේ හඬට ඒ කියන ශෛලියට ඒ උපමාවලට ඒවට බැඳෙන්න පුළුවන්. එතකොට Tamanට නොදැනුවත්වම අර සද්ද තණ්හා uh, ධම්ම තණ්හා ධම්ම තණ්හා කියලා කියන්නේ සද්ධා මරණයට කියන එක නෙමෙයි අර මනසින් ගන්න ආරම්මණයට තෘෂ්ණාව ඇති වෙලා එක්ක ඒ විදිහට අකුසල් සහගත වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අර විදිහට මට වැටහෙනවා මට මේක තේරෙනවා කියන සක්කාය දිට්ඨිය මතු කර ගන්නට පුළුවන්. මේ විදිහට තණ්හා මාන දිට්ඨි වශයෙන් ඒව ග්‍රහණය කළොත් එතනින් එහාට ඒ ඇති වෙන වේදනා සංඥා ඒ ඇති වෙන වේදනාවෙන් ගොඩනැගෙන සංඛාර විඥාන ආදී අකුසල් සහගත වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ධර්ම ශ්‍රවණය කළොත් ඒ තුලින් වේදන සංඛාර විඥාන ආදී කුසල මූලිකවයි ජනිත විය යුත්තේ. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ ධර්ම ශ්‍රවණය කුසලයක් හැටියට දස කුසල් වලදී දේශනා කරන්නේ. ඒ දස කුසල්වලදී ධර්ම ශ්‍රවණය කුසලයක් හැටියට දේශනා කරන්නේ ඒ තුලින් කුසල් ජනිත වෙන නිසා. ඉතින් යම් කිසි කෙනෙකුට ධර්ම ශ්‍රවණය කරලා කුසල් ජනිත වෙනවා කියනවා නම් ඒකට අර විදිහේ විශේෂ කාරණා පදනම් වෙන්න පුළුවන්. හැබැයි ඒක වෙන්න බැරි දෙයක් නෙමෙයි. මේ මේ කියන ප්‍රශ්නය අභව්‍ය ප්‍රශ්නයක් නෙමෙයි. ඒක විය හැකි දෙයක්. ඒ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානම් පච්චිමානම් අකුසලානම් ධම්මානම් උපනිස්සේ පච්චේන පච්චය. එතකොට මුල් මුල් කුසල් ධම් පසුපසුව අකුසල් ධම් ජනිත කරන්න උපනිශ්‍රය වෙන්නට පුළුවන්. එතකොට ඒ මුලින් කුසලය ජනිත වෙනවා. ඒ කුසලයම ආපහු අකුසලයක් ජනිත කරන්නට කාරණයක් වෙනවා. තමන්ගේම මනසේ. ධර්ම ශ්‍රවණය කරනවා දහම් කරුණු වැටෙනවා ඒක එතන තියෙන. එතකොට සිහිය ප්‍රඥාව ඒ ඒ සිහියෙන් ප්‍රඥාවෙන් වැටහුණු කාරණේම පාදක කොටගෙන Tamanට Taman පිළිබඳ සෙය්‍යමානයක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ කුසලයම අර අකුසලය ජනිත කරන්නට හේතු ඉතින් අවසානයේ අපිට ඒ විදිහෙන් ධර්ම ශ්‍රවණය තුළින් අකුසල් වැඩෙනවා නම් ඒකෙන් නිදහස් වෙන ක්‍රමයනේ අහන්නේ. ඒකෙන් නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමය සති සම්පජඤ්ඤයම තමයි. ඒක ධර්ම ශ්‍රවණයේදී විතරක් නෙමෙයි අනෙකුත් කාරණේකදී වුණත් අපේ සිතේ ඇති වෙන අපුඤ්ඤාභි සංඛාර වලක්වලා පුඤ්ඤාභි සංඛාර ජනිත කරගන්න කුසල් වඩන්න කල යුත්තේ සති සම්පජඤ්ඤය දියුණු කර ගැනීමමයි.